ඔහොම කල්පනා කරන දිමාව සමත කළා මට මට කල්පනා කරන මොකටද මෙතෙන්ට ආවේ? දන්නේ නැහැ. පස්සේ ආයෙ ගිහලා ගායට වාඩිලා ඉන්නකොට වතුර තිබාටනේ ගියේ. එතකොටයි මම බිව්වේ නැත්තේ. ඕම් මට ආපු ප්‍රශ්නේ. නිකන් ගාගම් පොළොක් වටෙනවා. අරන් පැත්තකට විසිකරන එකනේ. මං අරන් බලනවා ගා. ඇයි මේ ගා වේලුනේ? ඇයි මේකේ අර්ථ නිෂ්පාදනය වුණා නම් ප්‍රධාන නාරකයෙන් වතුර ගියා නම් උෂ්ණත්වය ගියා නම් ආශ්වාස ප්‍රාශ්වාසවල ප්‍රභාසංශලේෂණේ මෙයාට කාබන් ඩයොක්සයිඩ් ලැබුණා නම් මෙයා මැරුණේ ඇයි? බලන්නකෝ ආක තියෙන කුණු ගොඩක් නෙමෙයි අවුලගත් වෙනවා. ප්‍රශ්නයක් මං කල්පනා කරනවා. ඊට පස්සේ මං ඒක ගවේෂණය කරනවා. ඕනම එකට සමවැදිලා තොරතුරු ගන්න ධානය මම පොඩි කාලේ වඩලා තිබුණා. මට අවුරුදු 11ක් විතර යනකොට. මම ටග්ගල ගාට සමවදිනවා. ගාට සමවදින මම ගා බවටපත් වෙලා. මුළු ගහේම තොරතුරු ටික ඒකේ තියෙන DNA RNA සෛල වලට බෑලා ඔක්කොම තොරතුරු ටික ගන්න. දැන් මම දන්නවා මේ කොලේ මැරුණේ ඇයි කියලා. මේ කොලේ මෝරලා මෝරලා මෝරලා යම් කිසි කාලයක් මේරුවාම එයාට වතුර යන්න බෑ. ඕම් ප්‍රශ්නේ. ඒ කොලේකට අවශ්‍ය වතුර ප්‍රතිශතයක් තියෙන. ඒක දී ගන්න විදියක් නෑ. ප්‍රධානන් මුලෙන් උතුර උල්ලා ගත්තට එයාට ලැබෙන්නේ ලැබෙන්නේ නැති වෙනකොට එයා සූර්යාලෝකයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා රත් වෙනවා සෛල පුපුරනවා සෛල තැලෙනවා මැරෙනවා ඒක රිකවර් කරගන්න ඒක නැවත ප්‍රතිසංස්කරණය කරන්න වතුර ලැබෙන්නේ නැහැ ගා ක්‍රමානුකූලව වතුර ඌණතාවයකටපත් වෙනවා. පොඩ පොඩ කා වෙනවා. ටික ටික සෛල මැරෙනවා. පස්සේ සම්පූර්ණ මැරෙනවා. ඊට පස්සේ ඒ සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. ඒ වතුර නැහැනේ. ඒ නිසා සෛලවල භ්‍රමණ වේගය පාලනය කරන්න බෑ. 60 කිලෝමීටර 1000 ගානක භ්‍රමණය වෙන පෘථිවිය තුල සෛලයක් තප්පරයට වට 1000 ගානක් භ්‍රමණය වෙනකොට කොහොමද මෙයා පවතින්නේ? සෛලයක් භ්‍රමණය වෙනකොට තවත් සෛලයක් එක්ක ගැටෙනවා. ඇයි මේ සෛලයක් භ්‍රමණය වෙන මෙයක් භ්‍රමණය දෙන්න බැඳෙනකොට භ්‍රමණය වෙනකොට පීඩනයක් ඇති වෙන සෛල ඈත් වෙනවා. ඈත් වෙනකොට අර කොළය අත්ෙන් ඩිස්කනෙක්ට් වෙලා කඩම් වැටෙනවා. මේක සම්පූර්ණයෙන්ම බලනවා. පස්සේ මං කල්පනා කරනවා මේ ආක තින කොළේ අරගෙන පැය ගන්න කල්පනා මට පිස්සුද? මොකද්ද මේක? දැන් මේ ප්‍රඥාව අයින් කරන්නේ කොහොමද? මේ හැම කාරණාවක්ම දකින ඥාණය දැන් මට ප්‍රශ්නයක්. ලෝකේ හැමදේම දැනගත්තට මේක ලොකු ප්‍රශ්නයක්. පස්සේ දැන් මම විවේක ගන්න උත්සාහ කරනවා බෑ. විවේකේ ඊට වඩා කරදරයක්. විවේක ගන්න හදනවා මොකටද මම විවේක ගන්නෙ? ප්‍රඥාවෙන් අයින් වෙන්න. ප්‍රඥාවෙන් අයින් වෙන්න විවේකේ තම උත්තරේ කියලා කවුද කිව්වේ? විවේක ගත්තා මොකද වෙන්නේ? ඔළුවේ තියෙන සෛලවල භ්‍රමණ වේගය අඩු වෙනවා. මොලේ తాවකාලිකව නිින්දට යනවා. අවදි වුණා මේ ප්‍රඥාව ආයි තිනවනේ. නිින්දෙන් මේක විසඳන්න බෑ. ඉතින් නැතු ඉන්න ක්‍රමේ මොකද? හොයන්න බෑ. සමාධිය කොච්චර කාලයක් ඉන්නද? අවදි වෙනකොට අර ප්‍රශ්නේ ආපහු වෙනවා. හිට ගන්න බෑ, ඇවිදින්න බෑ, දකින්න බෑ, හැයෙන්න බෑ. හැමදේම ප්‍රශ්න. ඕම් ප්‍රඥාව වඩන්න කියලා වෙච්ච දේ. හැබැයි මම දන්නා මට කවදා පිස්සු වැදෙන්නේ නැහැ කියලා. ඇයි ඒ ප්‍රඥාව මගේ පාලනය යටතේ තිබුණා. පස්සේ මේ ඔක්කොම නවත්තන්න ඕනේ. මේ ඔක්කොම කරදරයි. මේකේ නිදාස් වෙන්න ඕනේ ක්‍රමට අදාසක් පාලවනාම තමයි මගේ පෙර වාසනාවට මට කලින් ඉපදිලා මේ මාර්ගයේ වඩලා තපස්වෙන් හිටපු මුනිවරයෙක් මට අම්බ වුණා. එයා තමයි මට කට කමටාන දුන්නේ. පොඩි ගල් කැටයක් තිබ්බා. ඒ ගල් කැටෙන් තමයි මම තේරුම් ගත්තේ මේ ලෝකේ ඇත්ත කතාව මොකද? ඉච්ඡර ප්‍රඥාව. ගලක් තියලා ගත්තාම මුළු ලෝකෙටම නිවන කියන්න පුළුවන්. බලන්න මේ ප්‍රඥාව කොච්චර දුරදිග ගිහිල්ලාද කියලා. මගේ සාතු වාසේ මගේ ඒ ආචාර්ය වාසේ ආසනේ එයා කියනවා මගේ යටිපත් ඉඳලා මොලේ තියෙනවා. අයි පුංචි දේවල් ගැන මම ඉදිරිපත් කරන කරුණු ඒ තරම් ගැඹුරුයි. මං හිතන විදිය ඒගොල්ලන් හිතා ගන්න බෑ. දකින්න විදිය ඒගොල්ලන් කිසිසේත් අදා ගන්න බෑ. කොහොමද මේ විදියට දකින්නේ කියලා. හැබැයි ඒකෙන් මම නිවුන් නෑ උපාසක ඒකෙන් මම අවිවේක වෙච්ච එකයි උනේ. මම ඇයි මේක කියන්නේ කිව්වොත් මම ශ්‍රේෂ්ඨයි කියන එක නෙමෙයි. මට වෙච්ච දේ උපාසක මාත්‍ර නොවෙන්න ඕනේ. පස්සේ මට තීරණය වුණා. ඉපදීම නවත්තන එක තමයි මේකට තියෙන එකම උත්තරේ. මේ පැවැත්ම නිදාස් වෙන්න ඕනේ. BA ඩිවිසක් ගත්ත කඩක් නෑ මැරෙනවා. ඒ උපාසක මාත්‍යා කලින් ඉපදුනානේ. බව සංසාරේ අනන්ත ආවනේ. ඕ ඒ වඩපු ප්‍රඥාව. BSc කරන්න ඇති MSc කරන්න ඇති MBBS කරන්න ඇති LLB කරන්න ඇති නේද අනන්ත අප්‍රමාණ හැම භවෙම දෙමව්පිය ඉස්කෝලේ යවනවනේ ඕයි උපාධි ටික මේ භවෙත් අයන්න අයන්න අකුර අල්ලලා අතාලලා ලිව්වේ නැත්නම් අයන්න අය දන්නේ නැහැ ඉතින් කලින්කත් උපාධි මොකවත් නැහැ එහෙනම් අපි මෙච්චර වඩලා මෙච්චර පුරුදු කරලා මේ තරම් ප්‍රඥාවන්ත වුණාට වැඩක් නැහැ ඉපදුනාම අයන්න අල්මා යන්න මා යන්න අම්මා කියලා අර කවුරු හරි ඇවිල්ලා අකුරු කියවලා ලෙක ලියන්න ඕනේ. කට ඉඳුල් ගන්න ඕනේ. බලන්න මුලින් ඉඳලා පටන් ගන්න නැති. හැම භවෙම ඕකනේ කලේ පාසක් මාත් අපි. හැම භවෙම ප්‍රඥාව කියන එක වටින දෙයක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව වැඩුවා. තථාගතයන් වහන්සේ සර්වඥතා ඥාණයට සමවැදුණා. පස්සේ උන්වහන්සේ දුක් වුණා, ඇඬුවේ නැහැ, හරියට කම්පා වුණා. මොකද්ද? මේ ප්‍රඥාවෙන් බණ කිව්වම ආණ්ඩ දෙවියෙක් නෑ, බමුණෙක් නෑ, මිනිසෙක් නෑ, තිරිසනෙක් නෑ, භූතෙක් නෑ, පෙරේතෙක් නෑ. කාටද බණ කියන්නේ? බලන්න සර්වඥතා ඥානි සාරසංග කල්ප ලක්ෂයක් වඩලා තෙසත්තා ඥානියත් එක්ක පහළ වුණ ඥානෙ වැඩක් ගන්න බෑ. පස්සේ උන්වහන්සේ ඕ ලෙවල් දෙනුමින් දේශනා කරනවා. එතකොට මිනිස්සු පෑදෙනයි. ඒක තමයිලු මිනිස්සුන්ට ගැළපෙන්නේ. අපට තේරෙන ඥානය තමයිලු මිනිස්සු පිළිගන්නේ. ප්‍රඥාව කියන එක මේ ලෝකේ කාටවත් පිළිගන්න බෑ. ඒක තේරෙන්නේ නැහැ මිනිසුන්ට. මේ ලෝකේ ආරම්භය ගැන දේශනා කරත් කවුරු පිළිගන්නේද? ඒක ඔප්පු කරන්න සාධක මොකද්ද තියෙන්නේ? සෛලේක භ්‍රමණ වේගය මේමයි මනින්නේ කියලා ශ්‍රමණේ සමීකරණය කිව්වම කවුද ඒක පිළිගන්නේ? හයිඩ්‍රජන් ධාතුව අතර කොටස් 32ක් තියෙනවා. ඒ කොටස් 32ගේ ಗುಣ 32ක් තියෙනවා. එයාගේ ක්‍රියාකාරී ස්වභාවයන් මෙන්න මේ ආකාරයට කියවම කොයි විද්‍යාඥයද පිළිගන්නේ? ඒගොල්ලෝ කියන හයිඩ්‍රජන් අණු තනියනුවක්. ඒතකොට අපේ ප්‍රඥාවෙන් කාටවත් වැඩක් නැහැ අපේ ප්‍රඥාවෙන් අපට වැඩකුත් නැහැ නේ. ඇයි මැරෙනවනේ? මොලේ සෛල සාමාන්‍ය 108යි 110යි 112යි වැඩ කරන්නේ. හොඳ විද්‍යාඥයෝ ඉන්නවනේ. හොඳ පරීක්ෂකයෝ 14 15ක් වැඩ කරනවා. ඊට වඩා නෑ. අධික ප්‍රඥාවක් තිබුණොත් එයාට 100ට සාමාන්‍ය 60 70 වැඩ කරන අවස්ථා තියෙනවා. මා බෝධිසත්වයකට 98ක් විතර වැඩ කරනවා. හැබැයි ප්‍රඥාවෙන් එයාට වැඩක් ගන්න බෑ. එයා තාසයිලු අර පොඩි කට්ටියත් එකතු වෙලා සෙල්ලම් කර කර ඉන්නේ. ඇයි මේ ප්‍රඥාව ලෝකෙට ඔරොත්තු දෙන්නේ නැහැ උපාසක මාත්‍යා. අපි ගන්න ආහාර පාන වලින්, බත් වලින්, පරිපෝලින් ලේ හැදෙන්නට කියන්න පුළුවන්. ලේ හැදෙන්නට කියන්න පුළුවන්. හැබැයි කන්න නැතුව ලේ හැදෙන්නේ නැහැ. එහෙනම් පරිප්පු ටිකක් උයලා ලේ හදන්න බලමු. එහෙම හැදෙන්නේ බත් මුට්ටිය ලේ හදන්න බලමු. හැදෙන්නේ හැබැයි පරිප්පුයි බත් හනලා කෑවම බඩේ ලේ හැදෙනවා. ඒ සමීකරණ අපි දේශනා කරනවා. හැබැයි පරිප්පු මුට්ටියේ තියෙදි බත් මුට්ටියේ තියෙදි ලේ හැදෙන්නේ හදන්න බෑ. එතකොට මේ ප්‍රඥාවෙන් ඇති වැඩේ මොකද්ද? මුළු ලෝකෙම දේ දැනගත්තත් වැඩක් නැහැ. අපේ ඉදීම නවත්තන්න බැරි නම් උපාසකම. මම ප්‍රඥාව වශයෙන් සලකන්නේ ඉපදීම නවත්තන ඥානය තමයි ප්‍රඥාව මේ ලෝකේ. අනිත් එකක්වත් ප්‍රඥාව නෙමෙයි. මේ ලෝකයේ කොච්චර අභිලාෂ දැනගත්තත්, කොච්චර සයන්ස් දැනගත්තත්, මොනතරම් සමීකරණ ප්‍රත්‍යක්ෂ කළත් වැඩක් නෑ. එයා අනුවනේ. ඇයි? එයාගේ ඉපදීම නවත්තන්න එයා දන්නේ නෑනේ. ඒ කියන්නේ එයා දුක් විඳින කෙනෙක් නේ. සතර යන කෙනෙක් නේ. මොන ප්‍රඥාව තිබුණත් වැඩක් නෑනේ. පොඩි ආම්බුරණමක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට ඉපදීම නවත්තන්න අර සයන්ටිස්ට් වඩා උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. බොහොම ශ්‍රේෂ්ඨයි. අරයට තේරෙන්නේ නැති එකක් උන්වහන්සේට තේරිලා තියෙනවා. හැබැයි නම ලියන්න බෑ උන්වහන්සේට. ඔබ වහන්සේගේ නම මොනවද? පොඩ්ඩක් ඉන්න කියලා උන්වහන්සේ ඩෙන්ටිටි බලයි නම මතක නැහැ. හැබැයි අර PhD 20ක් විතර කරපු නෝබල් ත්‍යාග තියෙන ඒ ප්‍රඥාවන්ත සයන්ටිස්ට් වඩා අරුණාස ශ්‍රේෂ්ඨයි. ඇයි? එයා බලන්නේ තවත් ආස්කාර අවෝඩ් එකක් ගන්න කොහමද? තවත් ගින්නස් වර්තාව පිටවන්නේ කොහමද? තවත් නෝබල් ත්‍යාගය ගන්න කොහමද? එයා කල්පනා කරන්නේ අරුණාස කියන නෑ ඉපදීම දුකයි. සසර දුකයි. එන යාට වඩා ප්‍රඥාවක් මෙයාට තියෙනවා. අද ලෝකේ විද්‍යාඥයා කකුල පියදෙන පාපි සරංගිලා මහා බ්‍රහ්මය වඳිනවද නැහැ. සතපකට ගණන් ගන්නෑ. හැබැයි අද උදේ මානවෙච්ච භික්ෂුවකගේ ඒ පුංචි සාමණේර කකුල පීදන පාපිසරංගෙilla මහා බ්‍රහ්මයා නමස්කාර කරනවලු බුදුහාමුදුරුවෝ මේ කියන්නේ. ඇයි එච්චර වටිනාකමක්? එයා ලෝකේ ගොඩාක් ප්‍රඥාවන්තලු. සසරේ නිදාස් වෙන්න තීරණය කළාලු. අම්මා තාත්තා අත්තරින්න තීරණය කරාලු. ඇලීමෙන් ගැටීමෙන් නිදහස් කර නිදහස් වෙන්න තීරණය කළාලු. ලෞතුරා බුදුන් සරණ ගිහිලා පිරිනිවන් පාන්න එයා තීරණය කළාලු ශ්‍රේෂ්ඨයිලු. එයා තරම් පඤ්ඤාවන්තයෙක් නලු. ඇයි ඒ තීරණය තරම් ගැඹීරයි. අති ශ්‍රේෂ්ඨයි. මේ ලෝකේ මහා ප්‍රඥාවන්ත බ්‍රහ්මයා වඳිනෝලේ පාපිට එයා කියනලු මට වඩා ශ්‍රේෂ්ඨයි. මේ පොඩි හාමුදුරුවෝ මට වඩා ශ්‍රේෂ්ඨයි. බලන්න ප්‍රඥාව කොතනද තිබිලා තියෙන්නේ කියලා. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ලෝකේ නේද? ඕසෝක බණ ඇහුවා නම් ඉතින් ඔක හොඳට දන්නවනේ. ඕසෝගේ විස්තරය හරියටම දන්නේ නැහැ නේද? එයාගේ අම්මා තාත්තගෙන් එයා ඉපදුනේ කොහොමද? එයාගේ චරිතය කොහොමද? තරුණ කාලේ කොහොමද එයාගේ ගත කරපු? ඒවා උපත් මත කලන්ත දාලා වැටෙනවා පිටිපස්සට. ගල් තින නිසා මම කියන්නේ. ගල් ටික අස් කළාම කියන්නම්. ඒ තරම් ඒ කට්ටියගේ චරිතවල අඩුපාඩු. කවුන්ට් එකේ කීයක් තියෙනවද දන්නවද කෝටි? අඩුපාඩු. මැරෙනවා නම් මොකටද ඒව එකතු කරන්නේ? සත්‍යශ්‍රී සායි බාබා. තාමත් යාගේ දේපල වල මේ ගාන හදලා නැහැ. account වලට ගාන කැල්කියුලේට් කරන්න බෑ. එච්චර සම්පත්, එච්චර වස්තු. අනිත්‍ය ධර්මයේ දේශනා කරපු කෙනෙකුට එච්චර වස්තුවක් තියෙන්න පුළුවන්. ඒතර එයා අනිත්‍ය දැකලා නැහනේ. දුක දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේලා දුක අවබෝධ කරගන්නේ නැහනේ. ඇයි දුක මෙච්චර වවාගත්තේ, ගොඩගාගත්තේ? පාසක මාත්‍ය මම මෙතන තියාගෙන විඩාවටපත් කරනව නෙමෙයි. මේ ලෝකයේ මෙච්චර ශාස්ත්‍රුන් වහන්සේලා ඇසුරු කරලා බොහොම දක්ෂ යෝගීවරු ඇසුරු කරලා තේරුම් ගන්න බැරි වෙච්ච එකක් කියන්නේ මමත් හොඳ තාපසේ මමත් හොඳ තාපසේ නමුත් කවදාවත් උපාසක මාත්‍ය විවේක කරන්න බෑ මට මේ ලෝකේ හැමතැනම අවිවේකයි මේ නිකන් වාඩිලා ඉන්නේ මේ ආත්ම දුක මේ අවිවේකයෙන් ඉන්නේ. සසර දුක කොහොමද දන්න නිවා ගන්නෙ මාර වැඩේනේ. ඊයේ රාත්‍රියේ හදත් රාත්‍රියේ දැන් බලන්න ඉරත් දැස්සා. දැන් හෙට උදේ මොනවා වෙයි දන්න. අවිවේකයෙන් ඉන්නේ. මේ ලෝකේ අවිවේකයි. රාහත් ඵලයෙන් විතරයි විවේක වෙන්නේ. ඇයි පුද්ගලයා සත්‍ය අයින් වුණාම එයා විවේක වෙන්නේ නැහැ. එයාට විවේකයේ අවශ්‍ය නැහැ. එහෙම විවේකයක් ලබන්න කෙනෙක් නැහැ. එතකොටලු එයා විවේක වෙන්නේ. පුද්ගලයන් සත්වයක් ඉන්න තාක්කල් එයා විවේකයක් හොයනවා. හැබැයි ඉන්න තාක්කල් විවේකේ ලැබෙන්නේ ඇයි? පුද්ගලයාට විවේකේ දෙන්න විදියක් නැහැ. සත්වයකට විවේකයක් ලැබෙන්නේ නැහැ. සත්‍ය අයින් වුණාම එයාට විවේකේ අවශ්‍ය නැහැ. ඒකලු විවේකේ මේ ලෝකේ. පරම විවේකය. ඒක දෙන්න පුළුවන්. හැබැයි අර විවේකයේ දෙන්න බෑ. පුද්ගල සත්වය ඇතුව ගන්න විවේකයේ ඒක මම දන්නෙත් නෑ. මාන වෙන්න නම් ගාතාවක් තියෙනවා පස්සේ. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණතා එමන් කාසාවන් ගයත්වා කියලා. මේ කාසාව හරගෙන පින්වත් ස්වාමීන් වහන්සේ සසර දුක නිවා ගන්න මට අනුකම්පාවෙන් පැවිද්ද දෙනසේක්වා. දැන් උපාසක මාතර අලුතෙන් ගාතාවක් හදන්න ඕන අපි. සබ්බ විවේක නිස්සරණ නිබ්බාන කියලා එකක් අදන්න ඕනේ. හැබැයි නිවනට යනකම් මට විවේකසුවෙන් ඉන්න මේ සීවරය අරගෙන මට මානකම දෙන්න කියලා එකක් අලුතෙන් අදන්න. ඇයි ඒ ඉල්ලන්නේ කෙලෙස් නිරෝධ කරන්න නෙමෙයි. දුක නිවන්න නෙමෙයි. විවේකයටපත් වෙන්න ඉල්ලන්නේ. <laughs> අමනාපයක්ද? කරා යනවද නෑ නේද? අපි සුවඳ සිල් අපි විවෘත කතා කරන්න එපා උපස්මත නේද? සසුන් ගත වෙන්න හැවිල්ලා ඉන්නේ. යම්කිසි දෙයක් ලෝකේ හොයනවා. උපාසක මාත්‍යා හැමතැනම ගිහිල්ලා යමක් බලාපොරොත්තු වෙන දේවල් හම්බ වුන්නේ ඒ සොයන දේ තාම ලැබිලා නැහැ. සමහරට අපි කතා කරනකොට සමහරට ඒක ලැබෙන්න පුළුවන්. එහෙම පොඩි විශ්වාසයක් ඇතුලේ කොයිද තියෙනවා මගේ. බැරි වෙලාවත් මම වැඩිපුර කතා කරුවත් ඒ හොයන දේ ලැබිය හැකිද? ලැබෙන්න පුළුවන්ද? ඒ හොයන තැන සමහරට සංසිඳෙන්න පුළුවන්ද? කියලා මට නිකන් එහෙම සැකයක් තිබුණා. මේ විශ්වාසයකුත් තියෙනවා. හිතලා බලන්න උපාසක මාත්. මේ අවුරුදු 40ට උපාසක මාත් කරගත්ත දෙයක් නෑ නේද? ඕසෝ සරණ ගියා. ඕසෝ පුළුවන් තරම් අම්බ කළා. කාමයේ අතුරුන ඒ ඉස්සගෙන ඕසෝ මරලා ගියා. එතකොට එයා සරණ ගියා. එයා තම්බ කරලා අම්බ කරලා හෙලිකොප්ටර් ගත්තා. ඒක දුවගේ වෙඩින් එක බැලුවද කොහොමද මතය? දුවගේ වෙඩින් එක ගත්තා. දැන් අවුරුදු දෙකකට කලින් කෝටි 270ක් කෝටි 270ක් වියදම් ඉන්දියන් මුදල් වලින්. ඒක තුනෙන් වැඩි කරන්න ඕනේ ලංකා මුදලට. ඒ කියන්නේ කෝටි 750ක් විතර වියදම් කරලා 750ටත් වැඩි 800ක් විතර වියදම් කරලා තිනවා දුවගේ වෙඩින් එකට. කාගේ සල්ලිද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කළාද? ආහාර දෙපාර්තමේන්තුවේ වැඩ කළාද? විදුලි බල මණ්ඩලයේ කම්බි යමුනවාද? කාගේ සල්ලිද? අහිංසක මිනිසුන්ගේ සල්ලි නේද? ඒ බනට පෑදිලා දීප සල්ලිනේ දුවගේ වෙඩින් එක ගත්තේ. උපාසක මාත්‍ර මේ ලෝකේ ගණ්ඩ දෙයක් තියෙන්නේ කාගෙද දන්නවද? ගෞතම බුදුහාමුදුරලා. බාබාජි ළඟ ගණ්ඩ දෙයක් නැහැ. ගණ්ඩ දෙයක් නැහැ මං එයාගේ ශ්‍රාවකයෙක් නේ. ගණ්ඩ දෙයක් නැහැ. මච්චේ මුනිගෙන් ගණ්ඩ දෙයක් නැහැ. අගස්තියර්ගෙන් ගණ්ඩ දෙයක් නැහැ. බෝගර්ගෙන් ඔක්කොම තියෙන ඖෂධ මැරෙනවනේ මොන ඖෂධ බිව්වත් මැරෙනවනේ. මැරෙන්නත් වෙන්න ඖෂධයක් තියෙනවද කියලා වම එයා ඔයා ගින්නත් නැහැ. ඒක මොකක්ද වෙදකම? නෑ. ඒ රිසීවර් 600 ගාණක් ඉඳලා තියෙනවා ශ්‍රේෂ්ඨ කට්ටිය. ඔක්කොම මැරුණා. ඒගොල්ලෝ එක එක රිසර්ච් කරා. තිරුවල්ලුවර්, තිරුකුරල්ල එක ලිව්වා. කො මොකවත්ම නැහැ. තිරුමූලර් කොච්චර ශ්‍රේෂ්ඨ කවි ලිව්වද එයා? එයාගේ ශ්ලෝක හදටත් ඒ පාඩම් ඉස්කෝල පන්තිවල. කො ඒ රිසීවරුන්ගේ කිසිම නැහැනේ. කවුරු දිනුවක් පාන එකක් කිව්වේ නැහැ. ඉපදීම නවත්තන එකක් කිව්වේ නැහැ. කොච්චර පඤ්ඤා තිබුණත් වැඩක් නැහැ. මේ ලෝකේ ගණ්ඩ දෙයක් තියෙනුන උපාසක මත ඒක ගන්න ඕනේ ගෞතම බුදුහාමුදුරන්ගේ විතරයි. මොන රිසීවරයාගෙන් ගත්තත් මොන මුනිවරයාගෙන් ගත්තත් ඒක වැඩක් නැහැ. ඒකේ ක්වොලිටිය මදි. අර කැරට් 12 රත්තරන් වාගේ. උකස් කරන්න ගියාම පොඩි ගාණක් දෙන්නේ අපට. දාලා තියෙනවා පවුමකට 8500යි කියලා. මුද්ද දුන්නාම එයා කියනවා 10000 දෙන්නද කියලා. අපි කියනවා 8500 ඒක කරත් 24ට. එහෙනම් මේක කරත් 12යි. කැමැතිනම් 15000 දෙන්නම් කියයි. ලෝන් අපට වෙච්චද. ගෞතම බුදුහාමුදුරන්ගේ මුද්ද දීලා බලන්න. 85000ක් දෙන්නම් කියලා කියනයි. ඒක කරත් 24. උන්වහන්සේ රහත් වෙලා තමයි දේශනා කළේ නිරෝධ සමාපත්තිය මොකද්ද කියන එක. සත්ගුරු රහත් වෙලත් නැහැ. නිත්‍යානන්ද රාත් වෙලත් නැහැ. රවිශංකර රාත් වෙලත් නැහැ. පරමානන්ද රාත් වෙලත් නැහැ. ක්‍රිෂ්ණානන්ද රාත් වෙලත් නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය යෝගීවරු මුනිවරු තපස්වරු. බාබාජි රාත් වෙලත් නැහැ. ඒ නිසා බාබාජිගේ බණ වලින් වැඩකුත් නැහැ. සියල්ල අනිත්‍යයි කියන්නේ. දරුවා සියල්ල අනිත්‍යයි. මං ඇහුවා සියල්ල අනිත්‍ය නම් අනිත්‍ය ලෝකේ බාබාජි ඇයි බත් කාලා ඉන්නේ කියලා. අහන්න එපාය. කාලයකට සැරයක් නම් හම්බෙන්නේ. අහන්න එපාය ප්‍රශ්නේ. මොකටද අනිත්‍ය ලෝකේ ඉන්නේ කෑම කාලා? ඉනා වුණා. ඒ එයාට තේරෙන එයාගේ ඒක බොළඳ වැඩක් කියලා. ලෝකයේ හැමදේම අනිත්‍යයි. ඒක එයාත් දන්නවා. ඇයි එහෙනම් අනිත්‍ය ලෝකේ ඉන්නේ? කාමය. ජීවත් වීමේ ආසාව. මැරෙන්න තියෙන බය. තථාගතයන් වහන්සේ සර්වඥතා ඥාන නැතිනම් කල්ප කීයක් ඉන්න පුළුවන්ද? ආයිස් කල්ප අතරින් ඕන් ඕන් ශාස්ත්‍ර වහන්සේ. සාදු කියන්නේ එතන ඒ ගැඹිරත්තේ. 32ම තලය රජ කරන්න පුළුවන්. අවුරුදු ලක්ෂයක් නෙමෙයි. අවුරුදු ලක්ෂ 500ක්වත් ඉන්න පුළුවන්. සර්වඥතා ඥාණයට මොනවද කරන්න බැරි? ආයස් කල්ප අතරිනවා ගියාද? 80 ප්‍රශ්නයක් නැ ගියාද? මොනතරම් ශ්‍රේෂ්ඨද? මැරෙන්න බය නැහැ. පිරිනිවන් පාන සන්තෝෂයෙන් ආනන්ද මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑම තුළින් තථාගතයන් වහන්සේත් අනිත්‍යයි. මටවත් බැඳෙන්න එපා. භාග්‍යතුන් වහන්සේටත් ඕක වෙනව නම් ඕගොල්ලොත් අපවත් වෙනවා මැරෙනවා මරණානුසතිය වඩන්න. තථාගතයන් වහන්සේ ලෞතර බුදු බුදුවරයා පිළිවන් පෑවා. එහෙනම් අනිත්‍යක නාන්න කතා නැහැ. ආනන්ද ඕක කියන්න අනිත්‍යයට. මොනතරම් ශ්‍රේෂ්ඨ උත්මේද? ගෞතම කියන නම හැිනකොට සාදු කියවෙන්න ඕන අදවතින්. ඒ තරම් ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේගෙන් විතරයි මේ ලෝකේ ගන්න දෙයක් තියෙන්නේ. උපාසක මාත අවුරුදු දෙකේ ඉඳලා මේ ධානා වඩලා මම බැරි ගිලා ඉන්නේ. මේ සයන්ස් ප්‍රත්‍යක්ෂ කරලා මේ හැම නාම රූප ඇටම් වල සයන්ස් පරතට ගිහිල්ලා මට PhD දෙනවා නම් මෙතනින් පටන් අරන් නමෙන් ලෝකෙ අනිත් පැත්තෙන් අන්න ඕනේ PhD දාගෙන. එච්චර PhD දෙන්න වෙනවා මට. ඕනම ප්‍රශ්න පත්‍ර දෙන්න උපාධි වල මම ලියලා පෙන්නන්න. LLB ද LLM ද මොනවද ලියන්න ඕනේ? ඒත් මම මැරෙනවනේ පාසක මට වයසට යනවනේ මම ලෙඩ වෙනවනේ. ඒක නවත්තන්න කවුරුත් මට උත්තරයක් දුන්නේ නැහනේ. අර ධානය වඩන්නේ මේමයි මේ ධානය වඩන්නේ මේමයි කියලා කියලා දුන්නා. කවුරුත් කිව්වේ නැහැ නිපදීම නවත්තන්නේ මේමයි කියලා. ඒක කියලා දුන්නේ මගේ සාස්ත්‍රුන් වහන්සේ තථාගත ගෞතමයන් වහන්සේ. ඒ නිසා මම තීරණය කළා. මට තපස් ජීවිතේ ඕනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ පූජා කරනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් නොදුන්න පණිවිඩයක් ඒක. මගේ මුළු ජීවිතේ මම උන්වහන්සේ පඳුරක් කොට පූජා කරලා අන්තිම උස්ම යනකම් උන්වහන්සේත් එක්ක මම සාසනේ ඉන්නවා. මම උන්වහන්සේගේ ශ්‍රාවකත්වයේ ඉන්නවා. මට මේ ලෝකෙ මොකවත් ඕනේ නැහැ කියලා මම තීරණය කළා. මම හිතන උපාසක මාත ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. උපාසක මාත ඊට වඩා ගැඹීර තීරණයක් ගන්න. මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඔප්පු කරන්න. උප්පත්තියෙන් බෞද්ධයෙක් කියලා. මම උප්පත්තියෙන් බෞද්ධයෙක් නෙමෙයි. ඉතින් මම මේ තරම් ඒ ශාස්ත්‍රීය වාසයට ගරු කරනවා නම් ජීවිතේ පඳුරක් කොට පූජා කරනවා නම් උපාසක මාත ඊට වඩා ඉහළින් ඉන්න එපායි. ඊට වඩා උතුම් වෙන්න එපායි. මම වඳින්න තරම් ಗುಣධර්ම තියෙන්න එපායි උපාසක මාත්‍යා. පැවැත්මට නෙමෙයි අපි කැමති වෙන්න ඕනේ නොපැවැත්මට. පඤ්ඤාව කියන්නේ පැවැත්ම. විවේකය කියන්නේ පැවැත්ම. ඒක අපි නඩත්තු කරන්න ඕනේ. එක පැය 24ක් එක ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් දුපාසක මාත්‍යට. හිටපු දවසක් මට කියන්න. කොච්චර ආරණ්‍ය වල ගියා තමතනම් ප්‍රශ්නේ ඒකනේ හිටියේ නැත්තේ. ඒ කියන්නේ මෙතනත් විවේකي හම්බෙන්නේ නැහැ. රාත්පලෙන් විතරයි විවේක වෙන්නේ. එතකම් ප්‍රශ්න තියෙනවා. අයි අපි අඩුපාඩු තියෙනවානේ. කෙලෙස් තියෙනවානේ. ඒ කෙලෙස් අපි අවිවේක කරනවා. ඒ කෙලෙස් අපට විවේකයෙන් ඉන්න දෙන්නේ නැහැ. එයා කරදර කරනවා. රාජිසි ඔළුව ඇතුලේ දාලා මොකද්ද දාලා කලත්තනවා අපිව. ඉන්න දෙන්නෙම නැහැ. නිින්ද යන්නේ කල්පනා කරන බලාගත්ත ගමන් ඉන්න පරණ දේවල් මතුවේ නයි රාත් වෙලා නැහැ. අපේ අවිවේකය අපි ළඟ නෙමෙයි තියෙන්නේ. අපේ කෙලෙස් වල තියෙන්නේ අපේ අවිවේකය. කෙලෙස් නිරෝධ කළොත් විතරයි අවිවේකය අතුරුදන් වෙන්නේ. එතකම් ගෞතම බුදුහාමුදුරන්ගේ ඔඩක් වේතියත් අපි අවිවේකයෙන් තමයි ඉන්නේ විවේකේ ලැබෙන්නේ නැහැ මම කියපු දේවලින් මොනවාරි අඩුවක් මොනවාරි දුර්වල තැනක් උපාසක මාත්‍යා දකින්නවද? එකඟතාවයේ මදිද? කෙලින් කියන්න ප්‍රඥාවක් නැහැ. අපි එකඟයි. ඒක කියන ඕනම එකකට. ඒක ටිකක් ගැළපෙන්නේ නැහැ වගේද? කැපැසිටි එක අඩු වෙච්චාම විවේක කියන්නේ නැන්නේ. කැපැසිටි එක අඩු වුණා වගේම කැපැසිටි එක වැඩි වෙනවනේ. ඉඩෝර කාලවල ඉන්දියා වතුර අඩු වෙනවා. බැයි කාලවල වතුර වැඩි වෙනවා. මනසත් ඕමනේ. එහෙම නේද? ප්‍රශ්න මොකවත් නැහැ කැලාවට පැනලා ඕම ඉන්නවා. පින්ඩ පාත යනකොට නයිටිය පිටින් මේ බෙදන් දෙනවා දාන ඕම් කලබලනවා ලොණ්ඩක මුට ඇඳුමක් අත්තන් ඉන්න ඕම් කලබල වෙන්නේ ඕම් කලබල වෙන්නේ හරියට දාන හම්බෙන්නේ නැහැ බලන්නක පින්ඩ පාතිවත් දෙන්නේ නැහැ මොන් මේ විද දුස්සීල ගම්මානේ මොකටද දෙන්නේ ඕම් කලබල වෙන්නේ පිළිවෙල කෑගා එළිය වැටෙනකම් කෑඳත් කෑ ගන්නවා කෑ කෑ ගාලා මරන්න තරම් තරම් බලන්න උපාසක මාතේ ඒකේම වෙන්නේ සිතේ කැපැසිටි එක කියලා කියන්නේ භ්‍රමණ වේගය. භ්‍රමණ වේගය අඩු වුණාම ඒ ඒ භ්‍රමණ වේගයට සාපේක්ෂව අර ප්‍රශ්න යට යනවා. පොඩ්ඩක් භ්‍රමණ වේගය වැඩි වෙනකොට අරක ඇවිසිලා ආය අර තියෙන තත්ත්වෙම එනවා. ඒක හොඳට අත්දැක බලන්න සතියක් විතර තරහා යන්නේ නැහැ. මොනවාරි ප්‍රශ්නෙට තරහා යනව නේද? ඒ කියන්නේ තරහා නැති වුණ යට ගියා. අරක කාම් ඩවුන් වෙච්ච නිසා ඒ භ්‍රමණ වේගය අඩු වෙච්ච නිසා යට ගියා. රාත්පලයේදී විතරලු ක්‍රියා විරහිත වෙන්නේ. එතකන් ඒක ක්‍රියාත්මකයි යට යනවා. ගොඩාක් යෝගිවරු කරන්නේ යට යවන එකනේ. දැන් රාතේ කිරිදීන් යනවා. උපාසක මාත්‍ය තිරගෙන් යන. හැබැයි කාන්තාව නාන එක දැක්ක ලස්සන කෙල්ලෙක් නේද කිව්වම බරාංගල පල්ලයට බැස්සා. හැබැයි යන්න තියෙනවා තව ඇතම 100ක් විතර. එතනම බැස්සා. ඇයි? ධානය කැඩුනා. හැබැයි රාතන් වහන්සේ එළුවෙන් නාන එක දැක්කත් පාත් වෙන්නේ නැහැ. එන මොකද උන්වහන්සේගේ ධානය කරන්නේ? ධානය කැඩෙන්න මිනිස්සෙක් නැහැ. ඕම් ප්‍රශ්නේ. කාගේ ධානය කැඩෙන්නද? කෙලස් නිර්මාණය වෙන්නේ නැහැ. කෙලස් නිර්මාණය නොවන නිසා ධානය කැඩෙන්නේ නැහැ. අරයට තාම කෙලස් නිර්මාණය වෙන ස්වභාවයෙන් ඉන්නවා. අරක දැක්ක කෙලස් නිර්මාණය වුණා. නිර්මාණය වෙච්ච ගමන් ධානය කැඩුනා. සුමේද තාපසයා ඉරිදියෙන් එනවා. ඇවිල්ලා තථාගතයන් වහන්සේට নমස්කාර කරනවා. පිට උඩින් වඩින්න කියනවා. ඊළඟ බවල බලනකොට මුවෙක් වෙලා ඉන්නවා. වඳුරෙක් වෙලා ඉන්නවා. මොකද උනේ අපේ මාබෝසත්යන්ට? අරක ධානයක්. ස්ථිර එකක් නෙමෙයි. එදා වඩපු එකක්. තිබුණා ඊට පස්සේ නැතුව ගියා. හැබැයි මාර්ගඵලය සෝතාපන්න නම් සෝතාපන්නමයි. නැවත ඉපදෙනකොට එයා සෝතාපන්න ಜಾති. සකු르දාගාමී නම් සකු르දාගාමී තමයි ආයි මුලට එන්නේ නැහැ. එයා නැවත ඉපදෙනකොට සකු르දාගාමී ಜಾති. එයා ಜಾති සකු르දාගාමී. ಜಾති අනාගාමී. ಜಾති සෝතාපනයි එක නැති වෙන්නේ. අර ඔක්කොම නැති වෙනවා උපාසක මාත්‍ය. උපාසක මාත්‍යයේ යෝගිවරු ෆලෝ කරන්නේ ඒ යෝගිවරු ඍෂිවරු ඒගොල්ලන්ගේ ඒවා ගන්නේ උපාසක මාත්‍ය ගොඩාක් දුරට පැවැත්මට. ඉරිදි වලටනේ නේද? ගොඩාක් ඒ ටෙක්නික් වලටනේ ඒ සයන්ස් වලටනේ උපාසකමත් කැමති. ඉපදීම නවත්තන්න නෙමෙයිනේ දුක නවත්තන්න නෙමෙයිනේ බලන්න. ඒක තුල දුක වඩන එකක් නේ තියෙන්නේ. සත්ගුරු මෙච්චර කාලයක් බණ කියනවා. කෝටි ගණන් views නේද? කෝටි ගණන් subscriberලා. කොහොම ඒක ඉරිදියක් පෙන්වන්න කියනවා. ඇයි හෙලිකොප්ටර් ගන්නෙ? පොමිට් එක අරගෙන යට ඉරිදියෙන් යන්න පුළුවන්. ඉරිදියෙන් යන්න පුළුවන්. පොමිට් එක ගන්නනේ තියෙන්නේ. ජාත්‍යන්තර කතා කරනවා මට ඉරිදීන් වඩින්න ඕනේ මට මේක මේ බණ ටිකක් කියන්න තියෙනවා. අවසර දෙන්න කියලා කිව්වම මම ජාත්‍යන්තර කතා කළාට අවසරයක් දෙනවා. එයාට ඕනම රටකට ලෑන් වෙන්න පුළුවන්. එයාගේ රට තුලවත් එයා ඉරිදීන් යන්නේ නැහැ. එතකොට එයාත් වඩලා නැහනේ. ක්‍රිෂ්ණානන්ද මුනි කෝ සත්ගුරුව මම එක සැරයක් හම්බ වුණා ඩෙල්ලි ගිය වෙලාවේ. ඔයාගේ ධර්මයට ගොඩාක් මිනිස්සු පෑදිලා ඉන්නවා. ලෝකේ ගොඩාක් මිනිස්සු පෑදිලා ඉන්නවා. ඇත්තටම වඩලා තියනවාද කියලා. ඇයි මොකද සැකද කියලා ඇහුවා. දැන් මං අංකයක් හිතනවා. ඒ අංකේ කියන්න කියලා කිව්වා. එයා කල්පනා කරලා මොකවත් කිව්වේ නෑ. පස්සේ මම ළඟ ඉන්න කට්ටියට කිව්වා මේක තමයි ඔයාගේ සාත්‍රු වංශයේ தත්ත්වය කියලා. පස්සේ අනකිට ලැබුවා ස්වාමිනේ ඔබ වහන්සේ කවුද කියලා. පස්සේ මගේ ඒ හිමාලයේ මගේ නම කිව්වා. নমස්කාර කරා එයා. එයා බය වුණා. වැරදි තැනකට අත තිබ්බ කියලා. ඇත්ත ඕක. හැබැයි එයාට පෑදිච්ච මිනිස්සු කෝටි ගණන්. ප්‍රාඩෝ පෙජරෝ නිකම් විසි කරනවා. ලයිසන් ඉන්ෂුරන්ස් එකත් එක්ක යතුරු. සැබෑ තාපසයම ගන්න නෑ උපාසක මාත්‍යා. සැබෑ තාපසයා දන්න මේ බොරු මේ කොලම් මේවා. කොල කෑලි. රත්තරන් කියන්නේ මොකද්ද? යකඩ මලකඩ කනවා ඕවා. අපි යකඩ බඩු කඩකාරයෙක්ද? බෝතල් පත්‍ර එකතු කරන එකෙක්ද? බලන්නකෝ අපිට වෙලා තියෙන වැඩ. මිනිස්සු කන කර ගලවලා දෙනවා. එතකොට මිනිස්සු කියනවා තාපසයා බෝතල් කඩකාරයෙක් කියලා. අර යකඩ බඩු එකතු කරගෙන යන්නේ. පරණ තාඩු තවරන් ඒ වගේ එකක් නෙමෙයි වෙන්නේ. තාපසයෙම කෙනෙක් නෙමෙයි. ඒක තාපසයා දැනගන්න ඕනේ. අපේ මානකම එහෙම තියෙන්න බෑනේ. යකඩ එකතු කරන එකද මානකම? රත්තරන් වුණත් යකඩනේ ඒක ලෝකනේ. අපේ ජීවිතේ ගොඩාක් තැන්වල වැරදිලා තියෙනවා උපාසක මාත්‍යා. තේරුම් ගන්න. අවුරුදු 40ක් තිස්සේ කරගත්ත දෙයක් නෑ. ඉතුරු කාලේවත් වැඩක් කරගන්න. නියම තැනට හම්බ වුනේ. උපාසක මාත්‍යාගේ මානසිකත්වය මම කලින් දන්නවා. උපාසක මාත්‍ය මේ ලෝකේ මොකද්ද හොයන්නේ කියලා නිවන නෙමෙයි. උපාසක මාත්‍යට සයන්ස් ඕනේ. 이르දි වඩන්න ඕනේ. ගොඩාක් ප්‍රඥාව ඕනේ. මේ ලෝකේ බැබලෙන්න ඕනේ. තථාගත ගෞතමයන් වහන්සේ තුන් ලෝකාග්‍රෝ ප්‍රඥාවන්ත තථාගතයන් වහන්සේ අර පුංචි හාමුදුර බණ කියනකොට බිම වාඩි වෙලා වැඳගෙන සාදු කියනවනම් අපි කොතනද ඉන්නේ උපාසක මාත්‍යා? ඒ නියතමානිකම ඒ යටහත්පාත්කම කෝ අපේ? කෝ අපේ? මේ ලෝකයේ සයන්ස් පස්සේ ගිය ගොඩාක් කටට වැරදිලා තියෙනවා. නිරෝධ සමාපත්තිය සරණ යන්න. මේ හැම තැනම අපට දුකක් අටගන්නේ. හැමතැනම පැවැත්මක් තියෙන. ඒක නිදාස් වෙන්න යන්න. ඒක තමයි නිවැරදි මාර්ගය. ඒ මාර්ගය යනවනම් උපාසක මාතර මේ ශාසනය ඕනම වෙලාවක විවෘත පැවිදිකම තියෙනවා. ඒක කිසිම තානමක් නැහැ. මම උපාසක මාත්‍යව රාත් කරන්නේ මට ඒක කරන්න බෑ. හැබැයි රාත් ඵලයට යන්න ඒකට අදාළ සියලුම උපදෙස් ටික මන් දෙනවා. මාර්ගයම කියලා දෙනවා. මෙන්න මේ විදිහට මේක වඩන්න කියලා. ළඟ ඉඳලා උදව් කරනවා. උපාසක මාත්‍ය ඒක ඒක වඩා ගන්න. එදාට උපාසක මාත්‍යා මේ ලෝකේ විවේකේ රජ කරනවා. සක්විති රජ විවේකයේ සම්බන්ධයෙන්. එදාට මේ ලෝකේ කිසිම ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි මේ ලෝකේ ප්‍රශ්න එන්නේ ප්‍රශ්න හොයනවා මහන්සි ප්‍රශ්න නැහැ. එදාට තමයි මේ නියම විවේකයටපත් වෙන්නේ. මේ ලෝකේ ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් එයා තමයි මේ ලෝකේ පළවෙනියා ප්‍රඥාවන්තයා. තරංගයක් තිබ්බොත් එයාට එක දෙනවා ප්‍රඥාවන්තයා. ඇයි? කිසිම දෙයක් ඇලෙන්න ගැටෙන්නේ නැහැ. ඇලෙනවා කියන්නේ යා මෝඩෙක් නේ. ගැටෙනවා කියන්නේ යා ඊට වඩා මෝඩෙක් නේ. උපාසක මාත් එක්ක දුර්වලකමට මං තරහ ගන්නවා නම් කලබල වෙනවා නම් මං තරහ මෝඩෙක් කොහෙද ඉන්නේ ලෝකේ? මම තමයි පළවෙනියා මෝඩයාගේ. කෙකේරා ಗುಣ දැකලා එයාගේ වත්කම් දැකලා අවබෝධය දැකලා මං ඇලෙනවා නම් අනේ මෙයා ගොඩාක් ප්‍රඥාවන්තයි කියලා මම හිතලා එයාට එකතු වෙනවා නම් මං තරම් මෝඩෙක් නෑනේ ලෝකේ. ඇලීම ගැටීම තියෙනවා නම් එයා තමයි මේ ලෝකේ මෝඩයා. ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් ඒ උත්තරමයලු මේ ලෝකේ අධිකම ප්‍රඥාවන්තයා. ඇයි? එයාට මේ ලෝකේ සම කරන්න එකක් නැහැ. එයා රාතේ. මේ සරල ධර්මතාවය වඩන්න තියෙනවා. ඒක පුරුදු කරන්න ඕන පාසනාවය. හොඳට හිතන්න. මම කියන නිසා පිළිගන්න එපා. ගැළපෙනවාද මේක? හරිද මම හොයන එකයි මේකයි වෙනස්නේ. ඒකනේ මං උඩින් යන්නනේ බැලිවේ. හැබැයි උඩින් යන්නේ උපාසක මාත්‍ය අවුරුදු 60න් පස්සේ යන්න බෑ. හේතුව අවුරුදු 60 වෙනකොට ස්නායු ඔක්කොම දුර්වල වෙනවා. ඊට පස්සේ ග්‍රැවිටි එක කඩන්න බෑ. ඒක ඔක්කොම තරුණ කාලේ විතරයි මේ සෙල්ලම් ඔක්කොම පුළුවන්. ගෞතම බුදුහාමරෝ 이르දිවල මොනවද කරන්න බැරි? අන්තිම කාලේ උස්සාගෙන ගියේ. ලේවමන යනවා. ලේ පාචන යනවා. උස්සාගෙන ගියේ ඇයි? කෝ 이르දි. ගියා. ගියා. ඒක తాවකාලිකංගේ අයිය තියෙනකම් විතරයි. ඊට පස්සේ මොකවත් නෑ රෝද පුටුවේ යන්න වෙන්නේ. එතකොට මම අසුවලා මම මේම කළා මේ ඒවා එකක්වත් අදාළ නෑ. රෝද පුටුවෙන් යන්නේ. తాවකාලික එකක් ඒක. ඒක ස්ථිර එකක් නෙමෙයි. ඒකට අපිට වටිනාකමක් දෙන්න අවශ්‍ය නැහැ. මේ ලෝකේ කොච්චර ඉර්ධි කට්ටිය ඉන්නවද බලන්න පොඩ්ඩක් ආස කුරුල්ලෝ ටික. වවුල් යනවනේ පොකුරු ගන්න. උන් කොයිද ඉර්ධි පුරුදු උනේ? ඔය යන්නේ උඩින්. මෙච්චර සීටිවි බස් තිබල උපත මත අපි බස් වල යන්න කැමති නෑනේ. උඩින් ගිහලා 33000 වයර් එකට පැටලෙන්නේ බලන්නේ. ආදානෙ වෙනවනේ. ඒකට පැටලිච්ච ගමම. අපිට මේ පුංචි සරල දේ තේරෙන්නේ නෑනේ. බස් තියනවනේ පස්සක මාත්‍ය. ප්‍රශ්නයක් නෑනේ. මොකටද උඩින් යන්නේ? සතුටින් ඉන්න ජීවිතේ බොහොම සුන්දරයි. මිනිසත් භවය කියන්නේ මේ ලෝකේ වටිනාකම වචන වලින් කියන්න බැරි තරම්. උපාසක මාත්‍යගේ වටිනාකම උපාසක මාත්‍ය දන්නේ නැහැ. මට ඒ වචන වටිනාකම වාවගෙන ඉන්න බෑ. ඒකයි මම මේ කතා කරන්නේ. එච්චර වටින එකක් මේ මිනිසත් භවය. අති දුර්ලභ එකක්. පය කාසියක් මූදට විසි කරලා පීනල හොයන්න පුළුවන්ද? කොච්චර අමාරුද? එච්චර අමාරුද මේ මිනිසත් බව ගන්න? අති දුර්බල අවස්ථාවක්. අපරාධේ ඕසට දෙන්න එපා ඒක. ඒක සත්ගුරුට දෙන්න එපා. යකි වාසුදේව ඕන එක කරගෙන හෙලිකොප්ටර් අරගෙන ගියාද? අපි බුදුහාඳුර සරණ යමු. උන්වහන්සේ රාත්‍රී භවෙච්ච එක ඇත්ත. උන්වහන්සේ බුදු වෙච්ච එක ඇත්ත. තථාගතයන් වහන්සේ නිවන ප්‍රත්‍යක්ෂ කරපු එක ඇත්ත. සියලු සත්‍යයන්ට නිවන දේශනා කරපු එක ඇත්ත. මේ එක ඇත්තක්වත් ඒ කට්ටිය ළඟ නැහනේ. ඒ කට්ටිය ළඟ නැහැ. එහෙනම් ඇයි ඇත්ත නැති තැනකට අපි මූලිකත්වය දෙන්නේ? එයාගේ සයන්ස් වලටද? එයා කියන එක එක දාර්ශනික කරුණු වලටද? ඒ දාර්ශනික කරුණු එකක්වත් එයාගේ නෙමෙයිනේ. ඕසගේ කාමරය ඇතුළට ගිහලා බලන කොච්චර පොත් තියෙනවද කියලා. ජකී වාසුදේවගේ කාමරය ඇතුළට බලන කොච්චර සයන්ස් පොත් තියෙනවද කියලා. ඇයි ඒ පොත් පරිශීලනය කරන්නේ? එයා එච්චර අවබෝධයෙන් ඉන්නවා නම් එයා ප්‍රත්‍යක්ෂණ කියන්නේ පොත් මොකටද? දුරෝ කියලා බලන්නකෝ. ඔය පාරේ බුදියාගෙන ඉන්නේ. පොතකුත් නැහැ, පෑනකුත් නැහැ, පන්සලකුත් නැහැ. මොකවත්ම නැහැ. ප්‍රත්‍යක්ෂණ ඔළුව ඇතුලේ ලයිබ්‍රරි තියෙනවා නම් මොකටද පොත්පත්? යෝගී කෙනෙක් හිටියා ශ්‍රේෂ්ඨ කෙනෙක් ලස්ස ගණන් එයාට ශ්‍රාවකයෝ. කෝටි 4ද 5ද ඉන්නවා එයාගේ මේ 10 කියෝ. දානයක් ගන්න බෑ. අවුරුදු 7කට එකක් එන්නේ දානේ. අවුරුදු 7ක් ඉන්න එක දානයක් දෙන්න. එච්චර අමාරුයි. වේදාතිරියාගේ නම ආලියාර් වල යාගේ ආශ්‍රමයේ තියෙනවා. එයාගේ කාමරේට කියලා බැලුවම ඔක්කොම තියෙන පොත් සයන්ස් සයන්ටිස්ට්ලාගේ පොත් සමීකරණ. ඒකට එයා මොකද ඒ කරලා තියෙන්නේ? එයා ප්‍රත්‍යක්ෂ කරපෙකකෝ වඩපෙකකෝ අනුන්ගේ ඔළුවෙන් මේගොල්ලෝ මේ මිනිස්සු නඩත්තු කරලා තින්නේ. අනුන්ගේ දේවල් වලින් මිනිස්සු මේ පෝෂණය කරලා තින්නේ. තමන්ගේ එකක් නැහැ. තමන් වපුරලා කණ්ඩ දෙන්න එපායි. Taman හදලා වපුරලා කපලා උයලා දෙන්න එපාය. මම උයපු බත් මම වගා කරපොල්. එහෙම එකක් නැහනේ. පොළටකින් අරන් ඇවිල්ලා මේ උයලා දෙනවා. මේගොල්ලෝ රසයි කියලා කාලා ඉඩම් ලියනවා යාගේ නමට. බලන්නකො මුලාව. ගෞතම බුදුහාමුදුර කොතනරි කියලා තියෙනවද පඳුරු දෙන්න කියලා? කොතනරි කියලා තියෙනවද දීපල ඇවිල්ලා සාසනෙට දෙන්න කියලා නෑ. එහෙම කියලා නෑ. කිසිම තැනක කියලා නෑ සාසනෙට දෙන්න කියලා. ශ්‍රේෂ්ඨයි යති. මම උන්වහන්සේගේ චරිතය බැලුවා කොහොමද ගෞතම බුදුහාමගේ චරිතය? මට මේ ලෝකේ කිසිම චරිතයක් නැහැ. මගේ චරිතත් එක්ක සංසන්දනය කරනකොට මම දූවිල්ලක් වාගේ. මට ලැජ්ජයි මේ වගේ උත්මේක ළඟ ගිහිල්ලා මම කොහොමද ශ්‍රාවකත්වයේ ගන්නෙ? මේ තරම් මහා ගුණකඳ බෑ. ශ්‍රාවකත්වයේ නෙමෙයි මම වැඩකාරකමට යනවා එතන. ගෞතම බුදුහාමුදුරෝ පාගල යන පොළව ඕදන්නේ. කකුල් ඕදන්න මටවත් කන්නේ නැහැ. මම කවුද උන්වහන්සේගේ සිරිපතුල අල්ලන්නේ? උන්වහන්සේ ගියාට පස්සේ ඒ පාරයි මං ඕදානේ මං වැඩකාරී. මං එහෙම හිතාගෙන ලංකාවට ආවේ. ඒ තරම් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රීය වංශයේ නමකගේ ශාසනය අපි බෞද්ධ වශයෙන් ඉපදිලා උපාසකමත්ය මොකද මේ කරන වැඩේ මේක නම් උපාසකමත්ය ගත් බඳලා ගන්න තරම් වරපතල වරදක් මේක මේක වරපතලයි උපාසකමත්ය ටික තමයි දුර්වලකම. මෙතනින් උපාස මාත්‍යට අවශ්‍ය විද්‍යාව හම්බෙන්නේ නැත්තම් උපාස මාත්‍ය මෙතනින් යනවා. මාන වෙලා හිටියත් යනවා. උපාසක මට්ටමින් හිටියත් යනවා මම දන්නවා ඒක. කවදාද මාන වෙන්නේ කියලා දැන් තාම මම ඇහුවේ නෑ නේද? මම මේ ප්‍රශ්නේ කවදාවත් අහන්නේ. උපාසක මාත්‍ය හදවතින් මට කියන්න ඕනේ. සංඥාසනේ ඔක්කොම බොරු. මේවා වැඩක් නෑ ඉගෙන ගත්තට මැරෙනවනේ වචට යනවනේ ලෙඩ වෙනවනේ. මට මේක ඉවරයක් කරන්න ඕනේ කියලා කවදාද කියන්නේ එදාට ආනවා. පින්වත් උපාසකෙනි කවදා විතර අපි සසුන්ගත වෙනවද එදාට ඒ ප්‍රශ්නේ මං අහනවා එතකම මං අහන්නේ උපාසක මත මේක සොයින් ඉන්න කැමති කාලයකින් අපි කිසිම තානමක් නැහැ මේ සහෝදර සංගය උපාසක මතට යුතුයකම් කළා කිසිම කෙනෙක් මොකවත් කියන්නේ උපාසක මතට අදට විවෘතව කියන්න පුළුවන් සංගය අසුරු කරන්න විවේකයෙන් ඉන්න මේ රක්ෂිත භූමිය තුළ සතුටින් ඉන්න කිසිම ගැටලුවක් නැහැ හැබැයි උපාසක මාත්‍ය බලාපොරොත්තුනේ ඒ සයන්ස් එක මගේ ළඟ තියෙනවා. හැබැයි මන් දෙන්නේ හේතුව මගේ රාජකාරිය ඉරිදි උගන්නන එක නෙමෙයි. මගේ රාජකාරිය සයන්ස් උගන්නන එක නෙමෙයි. ඉපදීම නවත්තන්නේ කොහොමද කියන එක උගන්නන එක. ඒක විතරයි මම දෙන්නේ. ඒක විතරයි මගේ ළඟ තියෙන්නේ. දැනට මම ඒක විතරයි දෙන්නේ. මගේ ගොඩාක් ස්වාමීන් වහන්සේලා ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා මගේ ළඟ ඒක තියෙනවා. පෙන්වන්නෙත් නෑ දෙන්නෙත් නෑ. වංචාවක් නෙමෙයි බොරුවක් නෙමෙයි. දෙන්නේ නෑ. දැනුත් මම ඒක මුලට තමයි කියන්නේ. ඒවට කමටන් තාම පටන් ගත්තෙත් නෑ. ඒක පටන් ගන්නෙත් නෑ. ඒක වැඩක් නෑ. මම දන්නෝනේ. ඒක නැති තාක්කල් කෝටියක් වටිනවා. හම්බුනම සත පහක් වටින්නේ නෑ. තරුණ කට්ටිය ඔක්කොම බලනකෝ පාතමද විවාහ වෙන්නේ කොහොමද විවාහ වෙන්නේ කොහොම රටේ නැති කල්පනා. පිච්චර් එකක් බැලුවොත් මේ නිලිය වාගේ කෙනෙක් තමයි බඳින්න ඕම තමයි කල්පනාව. පාර යනකොට බලනකොට ලස්සන මෙයා නම් බඳිනවා නම් කොච්චර එහෙම හිතනවා. බැඳලා මාස තුනක් යනකොට වෑකන්දේ බීඩියක් ගාගෙන කල්පනා කරන මෙයා දිස්කසාද කරන්නේ කොහොමද කියලා. අපි කල්පනා මොකද මේ මාස තුනයි මේ මිනිස්සු බැඳලා පුතා මොකද්ද? යන්න මාම යන්න මේ ජීවිතෙත් එකේ පාවලන්නේ. දැන් මේ මිනිස්සුගේ ඔළුවේ දුවන්නේ දික්කසාද කරන්නේ කොහොමද කියලා. බලන්න කී ඔළුව වැඩ කරන්නේ නැටි. බැඳපු කට්ටිය ඔක්කොම වෙන් වෙන් නිදාස් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. නිදාසින් ඔක්කොම බඳින්නේ කොහොමද කියලා කල්පනා කරනවා. වර්ග දෙකයි ලෝකේ ඉන්නේ. ඒ වගේ තමයි හිරදියා. 이르දි දන්නේ නැති කට්ටිය, ඉ르දි නැති කට්ටිය ඒක කොහොමරි වඩන්න ඕනේ. ඒක තියෙන තැනකට ගිහිල්ලා උපස්ථාන කරලා අවුරුදු ගණන් ඉඳලා බැටකලා කොහොමරි ඉගෙන ගන්න ඕනේ කියලා ඒගොල්ලෝ දුක් විඳිනවා. ඉගෙනගත්ත කට්ටියව විසි කරලා බුදුන් සරණ ගිහලා පිරිනිවන් පාන්නේ කොහොමද කියලා හොයනවා. ඒ කට්ටියක සතපාඩ ගණන් ගන්නෑ. බලන්න මේ වර්ග දෙක ඇදිලා තියෙන හැටි. උපාසක මත අර පළවෙනි වර්ගයට අයිති. මම දෙවෙනි වර්ගයට අයිති. මට ඒව එකක්වත් වටින්නේ නැහැ උපාසක මත මේ ලෝකේ. කිසිම සයන්ස් එකක් මම සරණ යන්නේ නැහැ. ගෞතම බුදුහාමුදුරන්ට ඉතිපිසෝ කියාගෙන අවසාන උස්ම යනකම් මට බුදුගේ ඇතුළේ ඉන්න තියෙනවා මං හිතන මන්තරම් වාසනාවන්තෙන් මේ ලෝකේ නැහැ කියලා. මේ ලෝකේ කිසිම දෙයක් මගේ ඔළුවේ නැහැ. බුදුහාමුදුරන්ගේ නවගුණ ආරාධයේ ටික කිය කී මං ඉන්නවා. බුදුහාමුදුරෝ මේ වගේ කෙනෙක්, තථාගතයන් වහන්සේ මේ වගේ කෙනෙක්, භාග්‍යතුන් වහන්සේ මේ වගේ කෙනෙක් කියලා කියාගෙන ඉන්න තියෙනවා නම් පණ යනකම් මම මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා මට හිතෙනවා. කෝටියක් මාන කරලා කෝටි දහස් ගණන් account එකේ දාලා හැමතැනම අසපු අදලා සේනාසන අදලා මුළු විශ්වයම රජ කරනවට වඩා විහාරයක් ළඟ බුදුහාඳුරන්ට පසඟ පීටුව වැඳගෙන බුදුගුණ කියාගෙන අපවත් වෙන්න තියනවා නම් මං හිතනවා මේ භවයේ අරකට වඩා මේක ශ්‍රේෂ්ඨයි කියලා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඒ වගේ ಗುಣධර්ම තියෙන සාරසංග කල්පලක්ෂයක් අපි වෙනුවෙන් පෙරම් පුරලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා බුදු බවත් උන්වහන්සේ වෙනුවෙන් නෙමෙයි ගත්තේ අපි වෙනුවෙන්. අපිව නිවන් දක්වන්න ඕන නිසා. එහෙම බුදු වෙලා පිරිනිවන් පානක අන්තිම මොහොත උස්ම යනකොනොත් අපිට බන කියලා. අපිට අවසාන ධම්මපදෙත් කියලා තමන් වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න නැතුව කිසිම දෙයක් ගන්න නැතුව නිකම්ම නිකන් උන්වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේට වඳින්න ලැබෙනවා කියලා කියන්නේ පාසක මාත්‍යා මේ ලෝකේ දුර්ලභම අවස්ථාවක්. අති දුර්ලභ අවස්ථාවක් උන්වහන්සේට নমස්කාර කරන්න ලැබෙන අවස්ථාවක්. වෙලාවකට මට හිතෙනවා රුවන්වැලි සායේ පෙරලි පෙරලි වඳින්න. මගේ හිතේම කියනවා. එහෙම වැන්දත් ඒක ගොඩාක් ශ්‍රේෂ්ඨයි කියලා. මූණේ ඇඟේ කටේ නාය ඔක්කොම ලෙලි යනවා. ඒත් කමක් නැහැ. ඒත් කමක් නැහැ. ඒ කේස ධාතුව ඒ තරම් වටිනවා. සාරාංශක කල්ප ලක්ෂයක පාරමිතාව ඒ DNA එකේ තියෙනවා. මොනතරම් ශ්‍රේෂ්ඨද? උදේ අවත බුදුන් වඳින්න පාසක මාත්‍යා. එතකොට මේ ප්‍රශ්නේ හරියනවා. නියතමානී වෙන්න, අවංක වෙන්න, යටාත්පාත් වෙන්න, ඒ ಗುಣධර්ම උපාසක මාත්‍යා විවේක කරනවා. රාත් වෙන්න. එදාට උපාසක මාත්‍යා විවේකේ රජ කරනවා. ඒක පැවිදිකම කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මමත් කියන්නේ ඒක පැවිදිකම කියලා. ඒක තමයි මානකම. ඒ මානකම තමයි මගේ ළඟ තියෙන්නේ. අදට සාකච්ඡාව සමාප්තයි.